මාන්නය කියලා කියන්නේ පුද්ගල සත්ත්ව ස්වභාවය. තමන් පුද්ගලයෙක් වශයෙන් සත්වයෙක් වශයෙන් ඉතනවා කියන එක ඔප්පු වෙන්නේ මාන්නය කියන ගුණයෙන්. ඒක ගුණයක් වශයෙන් ගන්න. ඒ අගුණයක් වශයෙන් ගන්න. දැන් මේ පුතාට දෙනවා අපි රමුටන් ගෙඩියක්. පුතාට දෙන්න. පුතා බලන රමුටන් තියෙන ඇයි එයාට විතර දැයි මට දුන්නේ නැත්තේ. ඒ මෙතනව නේද? ඒ ඉතින් ඇයි? එතන තියෙන්නේ මොකද්ද? ඔව්. ඒක මාන්නේද එහෙම නැත්නම් වෙන මොනාරිද? හරි. දැනට අපි ඒක මාන්නේ කියලා කියමු. එයාට ලැබුණා මට ලැබුණ නැහැ. එහෙනම් මේ සත්‍යයට ලැබුණ නැහැ කියලා මාන්නය. පුතා කෑම කාලේ නම් මෙච්චරට බත් ඇටයක්වත් කන්න බෑ. දැන් එයාට රමුටන් ගෙඩියක් දෙනවා. පුතාට ඒක ප්‍රශ්නයක් වෙයිද? ඇයි රමුටන් ගෙඩියට බත් ඇටයක් කන්න බෑ රමුටන් අර මොනව කරන්නද? දැන් එහෙම දුන්න එක තරාවක් ඇදෙන. ඒතකොට දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? අවශ්‍යතාවයක් නැති නිසා එහෙම ප්‍රශ්නයක් ඇති වෙන කලින් ඇති උනේ අවශ්‍යතාවය නිසානේ. මට අවශ්‍යයි නේද ලැබුණේ. එහෙනම් ලෝභේ ප්‍රශ්නයක් නෙමෙයි දෙක. බලන්න අර මාන්නය ලෝභයත් එක්ක තමයි තිබිලා තියෙන්නේ. මම යමක් කරනවා මට හිතෙනවා මේක හරියටම හරි කියලා. හරියටම හරි කියලා. අම්මා එල්ල බයින බලන්නකෝ මෝඩ වැඩනේ කරන්නේ කියලා බයින තරහා යනවා. මොකද තරහා යන්නේ? මම මේක හරියටම කළා. නමුත් අම්මට මේක වැරදි කියලා පේනවා. හැබැයි මේක හරි. තරහා යනවා. ඒ තරහා ගියේ මාන්නෙටද එහෙම නැත්නම් වෙන මොනාරිද? Taman නිවැරදි කියලා හිතාගෙන හිටපු නිසා ද්වේෂයක් නෙමෙයිද යටගත්තේ. මාන්නය කියන එක ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ, රාගයේ කියන හැම අකුසලෙත් එක්කම බැඳිලා ක්‍රියාත්මක වෙන්නේ. ලෝභයත් එක්කමත් තියෙනවා. දැන් දරුවා මගේ කියලා වඩාගෙන ඉන්නවනේ. එතන මාන්නයක් තියෙනවා. මගේ කියන හැඟීම තුලත් ඒ පුද්ගලයා සත්‍යය ඉන්නවා. ඒතර ළමයා බිම තිබ්බාම හරියනවද ප්‍රශ්නේ? අත්තරියම හරියනවද? සාසනයට දුන්නම හරියනවද? ඒත් හරියන්නේ නැහැ. ඇයි? මම සාසනයට දරුවෙක් පූජා කළා මගේ දරුවෙක් ආන්දරෝ කියලා. දැන් ඒ මාන්නේ මම තියනවනේ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මාන්නය නසන්න තියෙන එකම එක ක්‍රමවේදය තමයි නියතමානී කියන ගුණය වඩන එක. අර द्वේෂය තරහා යනවනේ තරාව නැතිකරන්න අපි මෛත්‍රිය වඩනවා. මෛත්‍රියත් වැඩෙනවා තරාවක් තියෙනවා. द्वේෂය නැතිකරන්න තියෙන්නේ අද්වේෂය වඩන එක මිසක් මෛත්‍රිය වඩන එක නෙමෙයි. අද්වේෂය වැඩුවාම තරාව, පටිඝය, ගැටීම ක්‍රමානුකූලව නිරෝධ වෙනවා. ඒක නිරෝධ වෙනකොට වඩන්න මෛත්‍රියක් අවශ්‍ය නැහැ. ද්වේෂය නැති සිත මෛත්‍රී සිත. එහෙනම් මාන්නේ නැති කරන නියතමානිකම් වඩන්න ඕනේ. නියතමානි කියලා කියන්නේ කීකරු වෙන්න ඕනේ. යටාත්පාත් වෙන්න ඕනේ. දගාපත් වෙන්න ඕනේ. අනිත් අය මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න ඕනේ. නිතරම කීකරු වෙන්න ඕනේ. අනිත් අයට වටිනාකම දෙන්න ඕනේ. අනිත් අයගේ යාපත පිණිස හිතන්න ඕනේ. ඒ පිණිස වැඩ කරන්න ඕනේ. Taman ගැන Taman වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න නැති වෙන මේකළු නියතමානිකුනේ. මේක වැඩුවා මාන්නේ නැති වෙනවා. එහෙම නැත්තම් මාන්නේ නැසඳ වෙන ක්‍රමයක් නැහැ. මොනවා කෙරුවත් අරයා උඩට එනවා. දැන් පුතා හැඳගෙන ගිහලා අර මොකද්ද කණ්ණාඩිය දාලා මොකක්ද කියන්නේ ෂෝකේස් එකක්ද මොකක්ද ඒකට කියන්නේ කණ්ණාඩි මේසේ එතන කියලා බලනවා නේද පුතා මොනවද ඒ බලන්නේ හරියට හැන්දාම දැන් ගොඩාක් ගෑනු කට්ටිය ළඟ තියෙන ප්‍රශ්නයක් නේ පුතා. ඇයි බලන්නේ? අනිත් අයට පේන්න මම ලස්සනද? මට මගේ ලස්සන පේන්නේ නැහනේ. මම පාරට ගියාම මිනිස්සුන්ට පේන්න මම ඉන්නවද? ලස්සනට ඉන්නවද? ඒතකොට හැඳුම් ඇඳලා තියෙන කවුරු වෙනේද? මාන්නේ වෙනුනේ. මාන්නේ වෙනුනේ. පොණ්ඩ පෙරලා බලන ඕම කරලා බලන ඕම කරලා බලන. ඒ ඇයි බලන්නේ? මාන්නේ. හැම ඉරියව්වක් තුළම මේක තියෙනවා. මං කියන්න ආවේ පුතාගේ දුර්වලකමක් නෙමෙයි. අපේ හැම චලනයක් තුළ මේ මාන්නේ තියෙනවා. පුද්ගලයා සත්‍යය ඉන්නවා. අපි හිතාගෙන ඉන්න තරහා ගියාම මාන්නේ තියෙනවා. මොනවාරි ප්‍රසිද්ධිය මට නිඳා කළාම මට දරා ගන්න බෑ. ඒක මාන්නේ නෑ. එතන විතරක් නෑ. හැමතැනම තියෙනවා. හැමතැනම තියෙනවා. ඒ නිසා මේ මාන්නය පුද්ගල සත්ව ස්වභාවයේ තියෙන තාක්කල්ම පවතින ප්‍රශ්නයක් නිසා ඒ මාන්නේ නැති කරන්න තියෙන එකම ක්‍රමය නියතමානී ගුණය වඩන එක. නියතමානී ගුණය වඩන එක. මම ලක්ෂණයි කියලා හිතනකොට ගම මොකක්ද එන්නේ මාන්නේ ඇත්තටම ලක්ෂණ කියන්නේ මොකද්ද නෑ ලක්ෂණ කියන්නේ මොකද්ද නැති වෙලා යන එක අනිත්‍යයි මොකද්ද ලක්ෂණ ගොඩාක් කට්ටිය හිතාගෙන ඉන්නවා මිනිසුන්ට ප්‍රියව පේන්න ඉන්නවන ලක්ෂණයි කියලා තව මිනිස් ඉන්නවා සුදුවට ඉන්නවන ලක්ෂණයි කියලා ඉන්නවා වර්ණයක් තමයි සුදු කියන එක නේද වර්ණය ලක්ෂණයි කියලා කියනවා හැමෝම අපි දිහා බලනවා නම් එයාට හිතෙනවා එයා ලක්ෂණයි කියලා දත් ඉරමණේ වගේ තියෙන මිනිස්සු දිහා හැමෝම බලන්නේ නැද්ද ඒත් ලස්සනද? මොකද්ද ලස්සන කියන්නේ? මිනිස්සු ඇත්තටම දන්නේ පුතා ලස්සන කියන්නේ මොකද්ද කියලා. මේ මිනිස්සුක මුලා වෙලා ඉන්නේ. මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු මොකද්ද ජීවිතය තුළ කරන්නේ කියන එක. ලොකු මුලාවක්. ලෝකෙම ඉන්න රූ රජිනයි ලෝකෙම ඉන්න රූ රජාවයි දෙන්නා බන්දලා තිබා මාස තුනකට වඩා ඒ දෙන්නට දෙන්න බලා ගන්න. කලකිරෙනවා. රූරජින වෙන්න පුළුවන්. ඉතින් උදේ ඉඳලා බලන්න මේ මනසට කලකිරෙන්නේ නැද්ද? ඒ මනසත් අයිති වෙන්න හදන්න. ඇයි? එහෙම බලනින්න බෑ. ඒක තමයි ඇත්ත. ලෝකෙම රසවත්ම කෑම දෙනවා. උදේ එකක් දෙනවා, දවල්ට දෙනවා. දවස් 7ක් විතර යනකොට කෑම කිනකොට මේ මනසට වමනෙන්න වාගේ. ඇයි? ලෝකෙම රසවත්ම කෑම. සතියකට වඩා කන්න බෑ. කලකිරෙනවා. සම්බෝලයි බතේ හොඳයි කියනවා. සම්බෝලයි බතේ කන මනසට අලයි බිත්තරයි හොඳයි කියලා නයි. වෙනසක් ඉල්ලනවා පිට. වෙනසක් இல்ல හැම දේ තුළම වෙනසක් බලාපොරොත්තු වෙන වෙනස් වෙන ලෝකයේ තුල මේක වටා ගන්න ඕනේ මේක වටා ගත්තේ නැත්නම් ඒක හදන්න බෑ මාන්නේ නඩත්තු කරන අපි නිතරම නඩත්තු කරනවා දැන් කට්ටිය ඉස්සරහ අපිට ප්‍රශ්නේ ආන්නේ මාන්නේ නෙමෙයිද මාන්නේ ඇයි මේ ප්‍රශ්නෙට සමාවට මගේ දුර්වලකමක් කියලා ඉතයි අනිත් කට්ටිය අව탁සේරු කරා ඒ මාන්නේ රකින්නේ කට්ටිය ඉස්සරහ අපිට ප්‍රසිද්ධිය ප්‍රශ්නේ කියනවා මොකද කියලා කියන මේ තරම් අනියතමානී විවෘතයි. ඒක ගුණයක් වශයෙන් මිනිස්සු දකි. මේ තරම් මිනිස්සු හිතනවා බලන්නකො මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. එයාගේ අඩුපාඩු දුරකම් ප්‍රසිද්ධිය කියලා බගාපත් වෙලා කමතානකම හරි ශ්‍රේෂ්ඨයි කියලා තමන්ගේ අඩුව ප්‍රසිද්ධිය කිව්වාම ඒකට මිනිස්සු දරු කරනවානේ. ඒ නිසා කියනවලු. ඒකත් ගුණයක් නෙමෙයි. අංගාගෙන ආන්න නැතුව අංගාගෙන ඉන්න එකත් අඩුවක් ප්‍රසිද්ධිය කියන එකත් අඩුවක්. එතන මොකද්ද? ඒක නිවැරදි. නිවැරදි එකක් තියෙනවා එතන. මොකද්ද? තමන්ගේ නිවීම පිණිස අනිත් අයගේ නිවීම පිණිස ආන එක. දැන් මෙතන ප්‍රශ්නයක් තිබුණානේ. මේ විදිහට මගේ ප්‍රශ්නේ මම කිව්වාම මේ තරම් නියතමානිද මේ තරම් විවෘතද මේ තරම් අවංකද කියලා මිනිස්සු මට ගරු කරන්නේ. ඒ ගරුත්වය වෙනුවෙන් කිව්වේ ප්‍රශ්නේ. මෙතනදි කිව්වේ නැත්තේ ඒක කිව්වාම මිනිස්සු අපාලානේ මේම දුර්වල මනුස්සයෙක්ද මෙයා කියලා මිනිස්සු අපි එලා දකි. අර වටිනාකම නැති ඒ නිසා ඉලියට දන්නේ නැහැ. දෙකේම ප්‍රශ්න තියෙනවා. අපි බලන්න අවසරයි අපට ලෝකය. ඇවිල්ලා කියනවා බැලුවා ලෝකාන්තයේ ලස්සනයි අම්මේ කියලා වැඩක් නෑ ලෝකාන්තය කියලා. මට පෙනිච්ච රූපයට මම වටිනාකමක් තියනවා නම් ඒ ඇසතුලින් මම මොනවද නඩත්තු කරන්නේ? මාන්නේ. ඇත්තටම ඇස මම නෙමෙයි නං. ඇස මගේ නෙමෙයි නං. ඇස මගේ ආත්මයක් නෙමෙයි නං. කාටද පෙනුනේ? දැකපු කෙනෙක් නෑ. එන අයියේ ලස්සන මම වර්ණනා කරන්නේ. දියතලාවට ගියා දියැලි හරි ලස්සනයි කියලා කියනවා. ඒ එකක් කියනවා. එහෙනම් මේ පේන රූප තුලින් අපි මාන්‍ය නඩත්තු කරනවා. සින්දු ශ්‍රවණය කරනකොට එක එක දේවල් ඇයෙනකොට, ශබ්ද ඇයෙනකොට, බණ ඇයෙනකොට ඒක තුළ මාන්‍ය නඩත්තු කරන්නේ නැද්ද? රස දැනෙච්ච ගම මොනවද හිතෙන්නේ? උතුම රස කෑම ගමේ විමල්ටියක් දෙන්න. හරි රසයි කෑම. එතකොට දැන් අනිත් ඒවා කෑම නෙමෙයිද? ඒවා වැක්කට වැටුණාද? ඒවත් මේ උදේ ඉඳලා පොල් ගාලා ලිපේ තියලා ඒවා මලවල බොහොම අමාරු. දැන් ඒවා එකක්වත් වටින්නේ නැහැ. මෙම්මල්ටි ඇදෙන. ඒක මේවා ඒතකොට කෑම නෙමෙයිද? අපරාධනේ මාන්තිය. ඒක උයන්න දෙන්න පුළුවන්. ඇයි ගෝවා මැල්ලුමට දෙන වටිනාකම විමල් වලට දුන්නත් මාන්නේ. රසතුලිය වටිනාකමක් දෙනවා යා. රූපේ ලස්සනට වටිනාකමක් දෙනවා. ශබ්දවල වටිනාකමට මීරියට වටිනාකමක් දෙනවා යා. මාන්නේ. අනිත් අයට සාපේක්ෂව ගාම්භීරින් නෑ. මොකද මොකද පුතා මම මේ උපාධි පාස් කරන්න කියන වාසිය. ඕම් ප්‍රශ්නේ. තාම මං ටිකන නිකන් ඉස්සිලා ඉන්නේ. මොකද ගන්න තේ අක්කර ඉතින් 40 30 හම්දුනේ තේ කැඩෙනවනේ හරියට දවස්වල. මනෝනේ තේ මාන්නයක් ඇවිල්ලා තියෙනවා. රුපියල් 20යි තේ එකක් කඩේ. ඉතින් තේ මාන්නයක් මේ මනුස්සයා කියන්නේ. ඒ වගේ වත්කම් වලින් අධ්‍යාපනය තුලින් අපේ රූප ස්වභාවය තුලින් මාන්නේ හැදිලා නැද්ද? හැදිලා. හැමතැනම මාන්නේ. මිනිස්සු උදේ ඉඳලා රාය වෙනකන් ජීවත් වෙන්නේ මාන්නේ තුල. මිනිස්සු දන්නේ නැහැ. මාන්නෙන් තොර ලෝකයක් නැහැ. නියතමානිකමෙන් ඒ මාන්නෙන් එළියට එන්න ඕනේ. නියතමානි වෙලා බගෑපත් වෙලා යටාත්පාත් වෙලා කීකරු වෙලා අවංක වෙලා විවෘත වෙලා සෑල්ලු වෙලා එයා එක නිදාස් වෙලා එන්න ඕනේ එළියට. ඒකට ගොඩාක් ಗುಣ වඩන්න ඕනේ. මාන්‍ය නැති කරන්න රාහත් වෙනකම් ಗುಣ වඩන්න ඕනේ. රාහත් බෝධියේදී තමයි මාන්‍ය සම්පූර්ණයෙන් ගැලවිලාම යන්නේ. පුද්ගලයා සත්‍ය නැහැ. වාඩි වෙලා ඉන්න වැස්ස වයින්න වැස්ස දිහා බලාගෙන ඉන්නවා. මිනිස්සේ කියලා අහනවා වයින්නවා. වයින්නවා. වයින් බව දන්නවා එයා. වයින් බව දන්නවා. අර එයා වයින් බව දන්නේ ඒ නිසා තමයි කුඩේ අල්ලන් ඉන්නේ. එයා වයින් බව දන්නවා ඒ නිසා ඒ වැස්සයට ප්‍රශ්නයක් නෙමෙයි. මගේ පොඩි කාලේම ප්‍රශ්නයක් තිබුණා. අවුරුදු 3ක් විතර 100 මාව එක්කන් ගිහලා වැකන්ද අපි වාඩිලා බලන් ඉන්න වැවදියා. ඉදිරියට දවස්වලට එක්කන් එනවා මාව එළියට. ඈතන වැස්සක් වෑගෙන එනවා. කියනවා පුතා වැස්සක් එනවා. පේනවා. පුතා අපි දැන් තෙමෙනවා. මම ශබ්ද නැති වෙනවා. වැස්ස ළඟටම එනවා. ඒත් මම ශබ්ද නැති වෙනවා. පුතා පුතා ඉක්මනට යමු. වැස්ස ශබ්ද නැහැ. සීයන ඇයි පුතා ප්‍රතිචාර. මම කළා. යව පෙන්නුවයි කැන්ඩිල්ල. ඊයව දිහා බලලා මොකද පුතා? මං කා මාළු අවුරුද්ද පුරාම තෙමෙනවා. හැබැයි මාළු තෙමෙන්නේ නැති තැනකට යන්න උත්සාහ කළේ නැහැ. එහෙනම් පුතා අපි තෙමෙන්නේ නැහැ. එදා වැස්සට දෙන්නම හොඳටම නෑවා. ඇයි මාළුවා ඉපදුනේත් වතුරේ ජීවත් වෙන්නෙත් වතුරේ නිදාගන්නෙත් වතුරේ. පුතා හොඳට නිදාගන්න කෙනෙකුට පොඩ්ඩක් වතුර ටිකක් දාලා බලන්නකෝ පොළු අරගෙන පස්සෙන් පන්න නැටි අපේ. අතම්ම 100ක් විතර එළ වුණා අපේ පස්සේ එච්චර තරහා එනවා. හැබැයි මාළුවා මුළු අවුරුද්ද පුරාම වතුරේ තෙමිලා ඉන්නේ. තරහා යන්නේ නැහැ. අර ප්‍රශ්නයක් නෙමෙයි. අපේ මානසිකත්වයේ තමයි දෝෂය තියෙන්නේ. පුතාට සීන තේක දුනා මල පයින්න බලන්න අම්මා කිසිම වෙන කල්ප තාත්තත් එක්ක තියෙන ප්‍රශ්නේ අපට පෙන්නලා හරියනවාද කියලා ඉතින් ඇතුළේ මේක කුඳුරයි මොනවාරි පොඩි ප්‍රශ්නයක් කළා ඉතින් කල්පනා නැත් සීනි සීනි දාන්නේ හැබැයි ඒත් ඒක තරම් බොන්නේ නැහනේ අරන් ගිහලා දෙනවා 100ට දිය වැඩි අවතන 100ට දීලා අම්මෝ මට මද පුතේ කොන්ද වෙලාවට අම්මා දාම මීපැණි වගේ අදන අද දෙයියෝ සාක්කිය හොඳ තේකක් කළා එයා සන්තෝෂයෙන් මොනවා මම මේ තරමේ විසි කරන්න බැලුවා එයාට දුන්න එයා සන්තෝෂයෙන් මොනවා බලන්න මානසිකත්ව දෙක එකම තේ එක මං තරහින් මං බොන්නත් විසි කරන්න ඇදුවා. හරිය සතුටින් බීලා කියන දුව අද තේක නියමයි කියලා කියන. එයා මොන තේක නියමයි. මේ සීනි දාලා නැහනේ. බලන්න මේ මිනිස්සුන්ගේ මානසිකත්වය ඇයි මේක සමාජ අපි දකින්නේ නැත්තේ? තේ ඇතුව බොන්න මම සතුටු නම් ඇයි තේ නැතුව බොන්න සතුටු වෙන්න එපා. තේ සීනි දාලා බොන තේ එකෙන් අත්දැකීම් ලබනවනේ. සීනි නැතුව බීලා තේ අත්දැකීමක් ලබන්න එපා. ඒක අලුත් අත්දැකීමක් නේ. විභාගෙ පාස් වෙනවා. හරි සන්තෝසයි. පේරුණා මේ දුකත් ඒ සන්තෝෂෙන්ගේ අත්දැකීම් පිළිගන්න එපායි. ඇයි දුක පිළිගන්නවා සැප පිළිගන්නේ සැප පිළිගන්නවා දුක පිළිගන්නේ ලාභය පිළිගන්නවා අලාභය පිළිගන්නේ අලාභය පිළිගන්නවා ලාභය පිළිගන්නේ ඇයි අටලෝදාමට මෙච්චර ගැටෙන්නේ අපි? ඒ දුර්වලකම් දෙකයි ඔක්කොම අදා ගන්න ඕනේ. නියතමානී ගුණය වඩන්න. ඒක වඩන්න වඩන්න මාන්නේ ක්‍රමානුකූල මෙල්ල වෙලා දුර්වල වෙලා පා වෙලා යනවා. හැබැයි රාත් වෙනකම් මාන්නේ යන්නේත් නැහැ. අනාගාමී වුණත් සියුම් ලෙස මාන්නේ තියෙනවා. රාත් බෝධිය තමයි ඒක සම්පූර්ණ ගැලවිලා නැහැ. එතකන් යන්නේ නැහැ. හැබැයි එතකන් යාව මෙල්ල කරන්න පුළුවන්. හැම හිරියව්වක් තුළම තියෙනවා. හැම හිරියව්වක් තියෙනවා. ඒ හැතුලේ ඉඳලම වඩන්න පුළුවන්. අම්මට කීකරු වෙලා බලන්න. නියතමානී වෙලා බලන්න, අවංක වෙලා බලන්න, සීකරු වෙලා බලන්න, යටහත් පාත් වෙලා බලන්න ඒ ඔක්කොම හැදෙනවා. මේ හැතුලේ හදන්න පුළුවන්. අනිත් අය වෙනුවෙන් ජීවත් වෙලා බලන්න. අනිත් අය ගැන හිතලා බලන්න. මේ හැම දවසම අපේ අපේ චරිත වෙනස් කියලා අපට තේරෙනවා. උදේ කණ්ණාඩිය බලනකොට හිටපු කෙනා අවස කණ්ණාඩි බලනකොට නෑ. එයාටම දැනෙන ලොකු වෙනසක් තියෙනවා මගේ. ඇයි මං ඊයේ ගියා මාළු කෑලි දෙකක් තිබුණා දෙකම කාලා දැම්මා. රසයි කාලා දැම්මා. අද ගියා මාළු කෑලි දෙකක් තියෙන අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. දෙකම අයින් කළා ඔදි ටිකක් ගත්තා. අම්මා දන්නවා දෙකම කනවා එයා. දෙකම කනවා. අම්මා ලෝන දෙකම ඉතුරු කළා. ඇයි පුතේ? ඉතින් අම්මේ තුන් දෙනෙක් ඉන්නවනේ අම්මයි තාත්තයි. ඉතින් මම ඉතින් අම්මයි තාත්තට දෙක තිබ්බා මම. ඇයි පුතා කන්නේ නැද්ද? නෑනේ අම්මේ මට තිබුණ නෑනේ. මම බලන ඊට වඩා වෙනස් නේ. ඒ විදිහට අපි අනිත් අය ගැන හිතනකොට අනිත් අය වෙනුවෙන් ජීවත් වෙනකොට අපේ චරිතේ එන්න එන්න හොප දැමෙන අර පොළව යට තියෙන මණික් ගල හොප දානවා වගේ. ඒක නිකම්ම නිකම් කළු ගලක්. ඔප දැම්මට පස්සේ කෝටි ගණන් වටින්නේ. අපි අපේ ජීවිතයේ දෛනිකව හැම මොහොතෙම ඔප දමන්න ඕනේ ಗುಣධර්ම වලින්. අපේ කට අපේ භාෂාව අපට ඕන එකක් කියන්න පුළුවන්. නම ඇහෙන්නේ එයාගේ කනනේ. නේද? එතකොට ඒ ඒ කනට රතිඤ්ඤ දාලා හරියන්නේ නැහැ නේ. එහෙනම් එයාට ගැළපෙන විදිහට එයාගේ කම්පාවක් ඇති නොවන විදිහට හොඳ වචන කතා කරන්න ඕනේ. මිනිසුන්ට වැරදෙනවා. ඒකට කම්පා වෙන එක උත්තරයක් නෙමෙයි. ඒ කම්පාව දරා ගන්න ඕනේ අපි. ඒ දුර්වලකම් දරා ගන්න ඕනේ. කොච්චර අඩුපාඩුනක් ලස්සනට කතා කරන්න. කැඩුනා නේද පුතා? ඊළඟ එක කඩන්න එපා. ඊළඟ එයාට කම්පා. අම්මා මෙච්චර වෙනස් වෙලා. එකක් ගන්න දුන්න කනේ පාරක් අතේ තිබිච්ච එක ටික පෙරලා දෙකම කඩුනා. දැන් බලනවා අර ගැව්වේ නැත්නම් අර කරි බේර ගන්න තිබුණානේ. එක කෝප්පයක් ගන්නා ඊළඟ එකෙන් දුන්න එකක් දෙකක් ඉවරයි කනත් ඇෙන ලේත් පොඩ්ඩක් ගන්න කනට වෙදකම් ගන්න ඒකට රුපියල් 3000ක් විතර යනවා බණ්ඩක පුතා ඒ දුර්වලකම් කොච්චර දුරද කියලා කිව්වා වැටුණාද ආ කකුල් කපා ගන්න එපා පුතා ඊළඟ එක කඩන්න එපා කියලා කිව්වා එතකොට අම්මා කෙරේ දරුවට පුදුමාකාර භක්තියක් ඇදෙනවා ඒ දරුවා නැවත ගන්නකොට එයා දන්නවා මේ ඕදන එක කෙසේ වුණත් කැඩෙන්නේ නැතුව තියෙන්න ඕනේ. එයා පුළුවන් තරම් 100 පවත්තන්නේ ඕදන්න නෙමෙයි කැඩෙන එක නවත්තන්න. සැලසිය පවතින මේ විදිහට හැමෝම කම්මන්තේ වඩන්න ඕනේ වාචාව වඩන්න ඕනේ සතිය වඩන්න ඕනේ එහෙම වුණොත් තමයි ඒ පවුලට අපි කියන බෞද්ධ පැමිණි එකක් අම්මයි තාත්තයි දරුවෝ මේගොල්ලෝ බෞද්ධ කට්ටිය කියලා ඒ කට්ටිය ඇතුලේ රණ්ඩු වෙනවා අනිත් කට්ටිය එළියට එලා වාඩිලා ඉන්න නිදා ගන්න විදියක් නෑ රණ්ඩු ඉවර වෙන්න ඕනේ එහෙම වුණානේ ඒක බෞද්ධ පවුලක් වෙන්නේ කොහොමද අම්මා තාත්තට එකමුතු නෑ තාත්තා අම්මට එකමුතු නෑ දරුවා අම්මට අඩංගු නෑ අම්මා දරුවන්ට අඩංගු නෑ එහෙම කියන්නේ ඒක කොහොමද ආර්ය පවුලක් වෙන්නේ? හැමෝම උස්ම ගන්නෙ වෙන වෙනම නාය තිබුණාට හැමෝටම තියෙනනේ එක පෙනහැල්ලක්. හැමෝටම අදවත් වෙන වෙනම තිබුණාට ස්පන්දනය වෙන්න ඕනේ එකම රිද්ම් එකට. ඒක ගෞතම බුදුහාමුදුරන්ගේ අවවාදය. එක හදවතින් ජීවත් වෙනවා. මට දැනෙනකොට බඩගිනි මම දැනෙන්න ඕනේ තාත්තටත් ඕක දැනෙනවා අම්මටත් ඕක දැනෙනවා. මට කවුරු හරි බැන්නාම රිදෙනවා නම් මමත් කාට හරි බැන්නාම එයාටත් රිදෙනවා. ඒක දැනෙන්න Taman තුලින් ඒක දකින්න මම කැමති තාත්තා යම්මා නිතර මට ප්‍රශංසා කරනවට. එහෙනම් ඇයි මං අම්මට තාත්තට කටගන්නේ? මමත් ප්‍රශංසා කරන්න ඕනේ. මමත් ಗುಣ කියනවා. අම්මේ අද නම් කෑම හරි රසයි අම්මේ කියලා කියනවා. අම්මට හරි සන්තෝෂයි. මාන්සෙලා උයපු කෙනෙක් නේ. හරි සන්තෝෂයි. මොනවද මේ පුන්නක් වාගෙන ඉතින් කියන ඉතින් හොව් අරක්කේ ඉතින් පුන්නක්කු තමයි උයන්නේ කියලා. අම්මත් ඒකට ගැළපෙන උත්තරයක් දෙන්නේ. ඔව් පුතේ ඉතින් දරුවන්ට නම් කෑම හදන හරක් නෙන්නේ. එන්න පුන්නක්කු තමයි හදනයි. උදේ පාන්ද නැතිట్లా උයලා බැනුම් ගන්න ඕනේ නෑනේ. පවෙන්දට කියන පුතේ පුන්නක්කු ලෑස්ති කියලා. අර කෑම ලෑස්ති කියලා තියෙන බෝඩ් එක ඒවා කියන පුන්නක්කු ලෑස්ති කියලා. ඇයි අර අර දෙන උත්තරයට සාපේක්ෂව වචන එන්නේ එළියට. අපි දක්ෂ නෑ පුතා. සම්මා වාචාව දක්ෂ නැහැ. කම්මන්තේ දක්ෂ නැහැ. සතිය දක්ෂ නැහැ. දිට්ඨිය දක්ෂ නැහැ. ඔක්කොම දුර්වල. අපේ චරිත සම්පූර්ණ දුර්වලයි. පිළිකුල් සාගතයි. රූපය ලස්සනට බලන්නකෝ බලන්න. ඇලෙන්නේ නැතෝ ගැටෙන්නේ නැතෝ බලන්න බෑනේ. පාර යනකොට ෆෝකස් කරලා බලන්න මේ ඇඳම ලස්සනයි. අර ඇඳම ලස්සනයි. එතකොට දැන් ඇඳගෙන ඉන්න ලස්සන පේන්නේ ඇඳගෙන ඉන්න ඕන එකක්. ඒකේ ලස්සන බලන්න අර එල්ලලා තියෙන එකේ ලස්සන බලන්න. ඔච්චර දුර්වලද අපේ දිට්ඨිය. ඔච්චර දුර්වලද මේ ආයතන හය තුල තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවදාද අපි තේරුම් ගන්නෙ? කවදාද ඒක නිවැරදිව වඩන්නේ? එදාට තමයි තක අපි ආර්ය જાති ඉපදෙන්නේ. එතකන් ආර්ය જાති ඉපදෙන්නේ නැහැ අපි. එතකන් දුක් විඳින්න මේ සංසාරේ. අද ඉඳලා අනිත්‍ය වෙනුවෙන් ලෝක සත්‍ය වෙනුවෙන් ජීවත් වෙලා බලන්න. මම කොච්චර සත්‍යෙන් ඉන්නවද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. හාමුදුරුවෝ මේ වගේ සතුටකින් තමයි ජීවත් වෙන්නේ කියලා පුතාට ගෙදර ඉඳලා අත්දකින්න පුළුවන්. අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙන්නේ. අනිත් අය වෙනුවෙන් හිතන්න. මම නිතර හිතන සංගියා වෙනුවෙන්. ස්වාමීන් වහන්සේලාට මොනවද අවශ්‍ය? බලන්න මං ගැන මම මොකවත් කරලා නැහැ මං. සමහර කකුලට දාගෙන යනවා 9 සයිස් එකේ සරපුවා. හැමෝටම සරපුවා අරන් දීලා කියන මට එකක් නැහැ. නමුත් ඒක තුලින් මම සතුටු වෙනවා. අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. අනිත් අයගේ යහපත ගැන හිතනකොට අපිට යහපත නිකන් වෙනවා. අපට යහපත නිකන් වෙනවා. ආත්මාර්ථකම් කල්පනා කරන හැමතැනම අපිට වැරදෙනවා. දුකමයි එන්නේ. ඇයි එතන පුද්ගලයා පෝෂණය වෙනවනේ. පරාර්ථකාමීත්වය තුළ පුද්ගලයෙක් නෑ, සත්වෙක් නෑ. අපි නිතරම පුද්ගල සත්‍යය නැතුව ජීවත් වෙන්න දක්ෂ වෙනවා. පරාර්ථකාමීත්වය කියන්නේ ගුණයක්. ඒක නියතමානිකම වැඩෙන්න ගොඩාක් වටින ගුණයක්. ඒක වඩන්න පුතා. ඒක කරන්න. එන්න මෙතෙක් ප්‍රශ්න තියෙනවා.